සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා සමාධි ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේ අකුසලේහි ධම්මේහි අවිතක්කං සවිචාරං විවේකජං තේති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං ඕපසමා අච්ඡත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපක්ඛෝත විහෙරති ඊතියාච විරාගා උපක්ඛ කෝච විහෙරති සතෝ සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යං තං අරියා ආචික්ඛන්ති උපේක්ඛෝ සතිමා සුඛ විහෙරති ඉති තං තතියඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සං අත්ථංගමා අදුක්ඛම සුඛං උපේක්ඛං සතිපාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡන්ති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි මේ මේ වාතික භාවනානුයෝගී පාසක මහත්තුරුත් ඉදිරිපත් කරගෙන මේ සතිපට්ඨාන සූත්‍රයේ දිගේ පවත්වාගෙන එනු ලබන ධර්මදේශනා මාලාවේ අද අංක 106 ඉතින් මේ වෙනකොට අපි සතිපට්ඨාන සූත්‍රයේ සෑම තොරතුරක්ම වාගේ අපේ ශක්ති ප්‍රමාණයට ඉදිරිපත් කරගෙන තියෙනවා. අද ඒ අවසාන කියලා තමයි අවසානම කොටස තමයි සාකච්ඡාවට ගත්තේ. ඒකට නම වශයෙන් කියනවනම් අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වන සම්මා සමාධිය. සම්මා සමාධිය සම්පූර්ණ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන බව මේ තාක්කල් බණ ආපු මීට කලින් බණ ආපු කවුරුත් වගේ දාන්න දෙයක්. මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වීම සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයේ සම්පූර්ණ වීම වශයෙන්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සම්පූර්ණ වීමෙන් චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ සත්‍ය පර්වය සත්‍ය කොටස් හතර කතා කරන පර්වය සමාප්ත වෙනවා. ඒ කොටස සමාප්ත වීමෙන් ධර්මානුපස්සනාව කියන සම්පූර්ණ කොටස සමාප්ත වෙනවා. ධර්මානුපස්සනාව කියන කොටස සමාප්ත වීමෙන් සතර සතිපට්ඨානයේ හතරවෙනි කොටස සමාප්ත වීමෙන් සතර සතිපට්ඨානෙම සමාප්ත වෙනවා. ඒ නිසා ධර්ම කාරණා විග්‍රහ කිරීමකින් බලනකොට මේ සම්මා සමාධියේ විග්‍රහයෙන් සතිපට්ඨාන සූත්‍රයේ හමාරේ ධර්ම කරුණ වල හමාරේ අවසානයේ දැක ගන්න පුළුවන්. මේ සමාධිය සාකච්ඡා කරන්න පුළුවන් විවිධ පැති විවිධ දෘෂ්ටි කෝණ විවිධ ආකල්ප දිගේ. එහිදී මේ බණ අහන පිළිසට ප්‍රධාන වශයෙන් තමන් දැනලමක් දන්න මේ ප්‍රසිද්ධ චෛතසිකයේ සමාධිය ගැන විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සමත සමාධි සහ විපස්සනා සමාධි කියන කොටස් දෙකට දාලා. මේ දෙකටම අදාළ දැනුම් ඇති දෙකටම අදාළ අත්දැකීම් ඇති පිරිසක් මේ ගත කරනවා. ඒ පිරිසට සමත භාවනාව නැත්නම් සමත සමාධිය ගැන කියන බණක් ඇහෙනකොට ඒක තමන්ගේ ප්‍රෝජෙන්ට හරවගන්නේ කොහොමද කියන දැනුම තබාගත යුතුයි. ඒ වගේම තමයි එවැනි සමත භාවනාවක් කරන කෙනෙකුට විපස්සනා සමාධිය ගැන යමක් කියනකොට ඒක තමන්ගේ භාවනා ජීවිතේට පිටු කරගන්නේ කොහොමද කියන එකත් දැනගෙන තිබිය යුතුයි. එහෙම නොවුනොත් ඒ <clears throat> තමන්ට අදාළ නොවන කොටසේ ධර්ම ඇහෙනකොට පිපිලිසර ගතියක් ඇති වෙනවා, වික්ෂිප්ත ගතියක් ඇති වෙනවා. ආනේ නොවීම සඳහා මේ දෙකටම හේතු වෙන්නේ මේ සමාධිය කියන චෛතසිකය පිළිබඳව ඇත්තා වූ මේ දෘෂ්ටි කෝණ දෙක. මේ ආකල්ප දෙක. මේ බලන හැටි බලන පැති දෙක. ඒක නිසා සමාධිය සමථ සමාධිය විපස්සනා සමාධිය කියලා තේ බෙදලා දැක්වීම සාමාන්‍ය <clears throat> සංග්‍රහ පොත්වල <clears throat> බුද්ධ ආගම සම්බන්ධව භාවනා ගැන සම්බන්ධව දක්වන පොත්වල ප්‍රසිද්ධයි. මෙන්න මේ අදාළ තවත් කුළු ගැනීමට තමයි සමත ධාන සහ විපස්සනා ධාන වශයෙන් මේක ඉදිරිපත් කරන්නේ. එතකොට අලුත් යමක් වාගේ. අර ප්‍රශ්නේම අර මාතෘකාවම ඊටත් වඩා තීව්‍ර කරලා දක්වනවා. ඒ මොකද සම්මත ධානය කියන එක බොහෝමත්ම ප්‍රසිද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ ගත ඉදිරිපත් කිරීම. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිමුත් ඒ සමත ක්‍රම වලට ධානය ඇති කරගෙන තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකෙට හම්බෙච්ච උත්කෘෂ්ඨම දායාදය තමයි විපස්සනාව. ඒ විපස්සනාවටත් විපස්සනා සමාධියක් අවශ්‍යයි. ඒ විපස්සනා සමාධියත් අර සමත සමාධිය වාගේ කියලා. කල්පනා කරන ගලපන ගාටලා ගලපා බලන අවස්ථාවේදී සමත ධානීයත්තා වූ යම් යම් සමානාත්මතා මේ විපස්සනා ධාන කියන අලුත් සංකල්පයට එකතු කරලා පෙන්නකොට ඒ ගැන සංසන්දනාත්මක බලනත්තන්ට අලුත් හිතක් ඇති කරගන්න පුළුවන්. අලුත් අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියනට වඩා සමත ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන කිව්වහම ඒකේ ලොකු උද්‍යෝගයක්. ලොකු දැඩි රැඩිකල් සලකා බැලීමක් සිදේ. ඒක හොඳයි ඒක තියෙන්න ඕන යෝගාවචරය ගාව සම්මවිච්ඡේ සම්බොධ්ජංගේ තියෙන්න ඕන. ඒ සඳහා බලනකොට මේ සරුවච්චන් වහන්සේ සමත ධ්‍යාන අදහස් කරගෙන දේශනා කරන්න යෙදුන මේ කොටස් හතර විපස්සනා ධ්‍යාන කියන සංකල්පයේ පැත්තෙන් බලනකොට කොච්චරක් භාවනා ජීවිතය Taman දකින අත්දැකීම වලට කිට්ටුද කොච්චරක් ඒ සැකිල්ලට ඒ ප්‍රස්ථාරයට ගොනු කරලා යොදලා බලා ගන්න පුළුවන්ද කියලා බලනකොට තේරෙන පටන් අර ගන්නවා ඒක මූල ධර්ම වාසයනොත් තමන්ට ලොකු අලුත් රසයක් නැවුම් රසයක් ඇති කරනවා අත්දැකීම් පැත්තෙන් බැලුවත් මේ සරුවචනාංශයේ අදහස් කරපු දේවල් මේ සුද්ධ විපස්සනා කරන ඇත්තන්ට ඒ ආකාරයෙන්ම අත්දකින්න පුළුවන් කියලා හිතනකොට ලොකු සමීපකමක් ලොකු තමන්ගේ භාවනා පිළිබඳව විශ්වාසයක් විශ්වසනීය භාවයක් ඇති වෙනවා. ඒක නිසා අපි මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමගිව එකමුතුව මේ විදිහට විපස්සනා ධ්‍යාන කියන මේ අලුත් අදහසයි. ඒ විපස්සනා ධ්‍යාන ගැන ගත්තත් අර සමත ධ්‍යානයේ විස්තරය වශයෙන් ඉදිරිපත් කරපු ඉදබික්ක වේබික්කු විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං වාතම් පඨම ධානං උපසම්පච්ච විහෙරති. ඒක සාමාන්‍යයෙන් සම්මත විග්‍රහයකට පරිවර්තනය කරන බැලුවොත් මහනි මේ ශාසනයේ භික්ෂුව සංසාරේ බය දක්නා වූ ඒ සංසාර බයජනක සංසාරින් ඉවත වීමට කටයුතු කරන්නා වූ කෙනාට භික්ෂුව කියලා කියනවා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ කාමේ කාමයාගෙන් සහ අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේක වෙලා කාය විවේකය මෙතනදී සඳහන් කරනවා. ඒ කියන්නේ අකුසල ධර්මයන්ගේ කාම ධර්මයන්ගේ පිරිච්ච ලෝකෙන් වෙන් වෙනවා. කායික වශයෙන් වෙන් වෙනවා. අතහැරලා නික්මිලා. ආනිකර කියන විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. ඊට කලින් අර ආනාපාන සති භාවනාව ගැන කතා කරනකොට අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වශයෙන් මේ කියන විවිච්ඡ කාමේ සහ නැත්නම් කාමයාගෙන් ලැබෙන විවේකේ සහ අකුසලයන්ගෙන් ලැබෙන විවේකේ විස්තර කළා දෙනවා. ඒක මෙතෙන් හිතර ගන්න ඕනේ. ඒ පුද්ගලයා අරණ්‍යගත වෙලා හෝ රුක්ක මූලගත වෙලා හෝ ශූන්‍යකාරගත වෙලා අනේ මට මේ කාමයාගෙන් වෙන් ගහතවෙන් තබ්බ එක හොඳා. අනේ මට මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්න ලැබිච්ච එක හොඳයි කියලා ඒ වෙන්වීම අගය කරනවා. ඒක හරියට කියනවා නම් භයානක රෝගයක් සහිත එහෙම නැත්නම් ඔද්දල් වෙමින් පවතින, වැඩෙමින් පවතින, ජීවිතය හානි කරමින් පවතින රෝගිකින් පෙළගෙන ශල්්‍ය කර්මයකට භාජනය කරන්න වෙනකොට ශල්්‍යාගාරයකට යන්නේ ඒ ශල්්‍යාගාරය තුළ විස බීජ නැහැ නොයන වාට අරුණු කාරණා බලකලා කියනවා ආවත් ඉක්මනට ඒව නසන්න පුළුවන් උපකරණ තියෙනවා ඒ නිසා ශල්්‍යාගාරය ඊ ගාවට කරන්න තියෙන මේ ශල්්‍ය කර්මයට పూర్ව අවශ්‍යතාවයක් මේ ශල්‍යාගාරයට පිවිසෙන වෛද්‍යවරු, උපස්ථායක උපස්ථායිකාවන්, ඒ වාගේ උපකරණ, මේ ඇඳ පුටු මෙත්ත හේරම විජ බීජ විස බීජ ආනුහරණය කරලා තියෙනවා. විස බීජ වලින් තොර වෙන්න. කාටවත් ඒ වෙලාව යන්න එන්න දෙන්නෙත් නෑ බලන්න. ඒ මොකද යන්න එන්න විස බීජ තමයි. අනිත් ඔක්කොම එහෙම විස බීජ වාගේ. ඒ මොකද ඒ අත්ත විස බීජත් එකයි ඒ අත්තන්ද මේ අනිකුත් බීජත් එකයි ඒගොල්ලෝ එහෙට යන්න එන්න පටන් ගත්තොත් අර කරගෙන යන ශල්්‍ය කර්ම කරන්න බෑ. ඉතින් ඒ නිසා අද මේ ශල්්‍ය කර්ම ක්‍රමයේ ශල්්‍ය කර්ම ක්‍රමයේදී ජීවාණුහරණය කියලා කියන්නේ මේ විස බීජ හරණ ක්‍රමය වෛද්‍ය විද්‍යාව කියලා හඳුන්වන බටහිර වෛද්‍ය විද්‍යාවේ කොච්චර දියුණු කරලා තියෙනවද කියනවා. අද ප්‍රධාන වශයෙන්ම ආයුර්වේදයත් බටහිර වෛද්‍ය විද්‍යාවත් අතර තියෙන එකම වෙනස ඔච්චරයි. ඒකේ තියෙනවා මේ ශල්්‍ය කර්ම ක්‍රමය. ඒ මොකද සම්පූර්ණ ජීවාණු වර්ණය කරපු තැනකට ගෙනියලා ලේදා කපලා කෑල්ල අරන් දාලා ආයෙ මහන්න පුළුවන්. ආයුර්වේදයේ මේක තිබුණා. නමුත් ආයුර්වේදයේ මේක ඉතර දියුණු කරේ නැහැ. ඒක නිසා ආයුර්වේද ක්‍රමය මේ පැරණි වැදි ක්‍රම වලට ගිහිලා තියෙනවා. මේ ශල්්‍ය කර්ම ක්‍රම සහිත ශල්්‍යාගාර සහිත අලුත් දේවල් වලට ඕල් තරම් ගෙවල යන්න නව බටහිර පන්නේට පුදුමාකාර ජනප්‍රිය භාවයක් ඇති වෙලා තියෙනවා. ඒ මොකද අර විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ කියුවාගේ මේ කෙලස් වලින් තොර අකුසල ධර්ම වලින් තොර තැනකට ගිහිල්ලා වැඩේ පටන් ගන්නකොට විශාල හිතේ අලුත් වීමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. අලුත් වෙන්න අවස්ථාව තියෙනවා. එනිසායි මේ අධිර ශල්්‍ය කාර්යයක් ඒ ශල්්‍ය කර්මයට අවශ්‍ය කරන වගේ බටේර වෛද්‍යක මේ යනෝ කැපිපේන වාගේ මේ වැඩට බහිනවා නම් ඒකට සුදුසු පරිසරය පිළිබඳ වේයත් අදාළයි. ඒක නිසා විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේ ධම්මේව දෙක කලවම් කරන්න බෑ. අකුසල ධර්ම සහ කාමයට එක්ක ඊගාවට සඳහන් කරන සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං වෙන්නේ නෑ. මේ දෙක කලුහුදු වෙනසක් තියෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර සහිත පීති සුඛ සහිත ප්‍රථම ධානයට යන්න ඕනේ නම් ඕමූල ධර්ම වශයෙන් කාමයාගේ වෙන් වෙන්න ඕනේ අකුසලයන්ගේ වෙන් වෙන්න. ආන්න වෙන් වුණාට පස්සේ මේ කාමයන් සහ අකුසලයන් අපි සාමාන්‍ය නිවර්ණ වශයෙන් හඳුන්වනවා. කාම ඡන්දේ, ව්‍යාපාදේ, තීමිදේ, උද්ධච්ච කුච්චේ විචිකිච්ඡාව. ආනේ එක එක නිවර්ණයකට ප්‍රතිපක්ෂ වූ ඒකාග්‍රතාවය කාම ඡන්දේ ප්‍රතිපක්ෂව නැගී සිටිනවා. එතනින් යාම ව්‍යාපාදයට විරුද්ධව ප්‍රීතිය නැගී සිටිනවා. ඊගාට උද්දච්චයට විරුද්ධව සුඛය නැගී සිටිනවා. උද්දච්ච කියන්නේ ඇවිච්චිච්ච ඉස්පාසුනති තත්ත්වය. ඒකට ප්‍රතිපක්ෂව සුඛය නැගී හිටිනවා. ඊගාවට තීන මිද්දේ කියලා කියන හිතේ නිදිමත ගතියට විරුද්ධව විතක්කය. අරමුණට හිත නැංවීම මෙනෙහි කිරීම නැගී සිටිනවා. එතකොට ඇතිවෙනා උසක කියන විචිකිච්ඡාවට විරුද්ධව ධම්ම විචේ නැගී සිටලා ධර්මයේ පිළිබඳව විනිශ්චිත භාවයක්, පිරිසුදු භාවයක්, පැහැදිලි භාවයක් කරන්නේ. ආන්න විදිහට නීවර ධර්ම කියන පහ යටපත් කරලා ධානාංග කියන පහ මතු කරලා මතු වීමේ ඒක කඩයිම පැනලා එලිපත්ත පැනලා ධානාංග පැත්තට පැනීම අපි කියන ධානයකට සමවැදීම සමාපජ්ජනයක් කියලා. මෙන්න මේකම සමාපජ්ජනයකින් තොරව මේ සමාධියම ඇති කර ගැනීම තමයි විපස්සනාවදි කියන්නේ. හැබැයි ඒකන සමාපatti නෑ. සමාව දීයතියි. ඒ සමාධියේ ඉඳගෙන සමාපත්තියට සමවැදුණා නම් එතන තියෙන ධිට්ඨ ධම්ම සුඛය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී මෙනෙහි කරන ඥානේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ සමාපත්තියේ. සමාපත්තියේ තියෙන ලැබිච්ච සැපේ විඳගෙන ඉන්න එකයි. නිසා සමාධියේදී ඒ ඥාන දිනු කරන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දිනු කරන්න පුළුවන් ගතියක් ඒ නිසා විපස්සනාවට බෑ සමාපatti. විපස්සනාට අවශ්‍ය කරන්නේ සමාධි. මේ නිසා අටුවාව තෝරනවා සමාධි જાති තුනක් කියන අර්පණා සමාධි, උපචාර සමාධි සහ කණික සමාධිය. අර්පණා සමාධිය කියලා කියන විදිහට සමාපත්තියකට සම වැදියා. දැසගෙන ගැලීගෙන ඉන්න අවස්ථාව. උපචාරය කියලා කියන්නේ ඒකට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා ගේ එලිපත්ත පණින්න ඉස්සෙල්ලා මිදුලේ ඉන්න වෙලාව. මේ දෙකේදීම යෝගාචරයා ලැබුණා වූ උපචාර සමාධිය, අර්පණා සමාධිය විඳගෙන සැපේ ගත කරනවා හැර මතුපන්ති දියුණුවක් වෙනස ඥානය වඩන්න අවස්ථාවක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න වෙලාවක් නැහැ. එනිසා විපස්සනාවට යනකොට එන්නේ ඊටත් මේ පිට තියෙනා වූ කණික සමාධියේ ඒ ඒ චිත්තක්ෂණයේ අරමුණ මතුවෙන මතුවෙන තාලෙට පිටක්ක විචාර වශයෙන් අරමුණට නංවමින් අරමුණේ යත්තා වූ ස්වභාවික ලක්ෂණ දැක ගන්න පුළුවන් ක්ෂණික සමාධිය. මෙතනදී ඔන්න හොඳට යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් අර කලින් කිව්වා වගේ සමත යෝගාවචරයින්ට විපස්සනා යෝගාවචරයින්ට විපස්සනා සමාධිය සඳහා අරමුණු කරගන්නා වූ අරමුණෙත් සමත භාවනාව සඳහා අරමුණු කරගන්නා වූ අරමුණෙත් මේ නිසා ප්‍රධාන වෙනසක් තියෙනවා. විපස්සනාව සඳහා සමත කණික සමාධියෙන් ඇති කරගෙන දෙන ඵලයේත් සමතය සඳහා උපචාර සමාධිය සහ අර්පණා සමාධියෙන් ඇති කර දෙන්නා වූ ඵලයේ වෙනස්කම තමයි අපි අර කලින් කිව්වේ. සමත සඳහා දෙන ඵලයේ ඒ ඉන්න தත්ත්වයේ බුද්ධි විඳගෙන ඉන්නව හැර ඥාන වර්ධනය කරන්න බෑ. කනික සමාධියේදී ඒ තරම්ම තහවුරුකමක් මුල් බැස ගැනීමක් නෑ. ඒ නිසා සමාධියේ ඥානෙ උනත් වඩා නීඩ තියෙනවා. මෙන්න මේ දෙක ඇති කර ගැනීමට ගන්න අරමුණු වලත් ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. මොකද සමත සමාධිය සඳහා වෙන විදිහට කියනවා නම් අපෝසාර අපන සමාධිය සඳහා වැඩ කරනකොට අපි සම්මුති අරමුණක් තමයි අරමුණු කරන්නේ. ඒ සම්මුති අරමුණු ඉලක්කම් වශයෙන් 40යි. ඒක සීමිතයි. සම 40 කර්මස්ථාන කියන මේ සම 40 කර්මස්ථාන කියන්නේ සමන්ත කර්මස්ථාන. විපස්සනාව සඳහා අරමුණු වෙන්නේ සම්මුතියක් නෙවෙයි සංස්කාර කොටසක්. සංස්කාර කොටසක් කියන්නේ අත්දකින්න පුළුවන් දෙයක්. ඒ අත්දකින්න පුළුවන් දේ මතයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වැටේ. ඒ දේ මතයි මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන ගතිය, පෙළන සුළු ගතිය, Tamanට ආණ්ඩුමට්ටු කරන්න බැරි සාරයක් නැති ගතිය වැටේ. මේ සම්මුති අරමුණක් ගත්තොත් බුදුහාමුදුරන්ගේ ගුණේ, එහෙම නැත්නම් සත්‍ය ආකාරයේ ඇති කරුණාව, එහෙම නැත්නම් Taman දීපු දානයක් නිසා ඇති වෙනා වූ ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, බුද්ධ සංඝානුස්සතිය, ධම්මානුස්සතිය කියන මොනම අරමුණක් ගත්තත් ඒක අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සම්මත දෙයක්. අන්නේ සම්මතයේ මතින් ගිහිලා ගත්ත සමාධියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න බෑ. බුදුහාමුදුරන්ගේ ගුණ වල අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලිලක් නෑ. සංඝ ගුණ වල අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලිලක් නෑ. බැලුවනම් ඒක සාමතේ නෙවෙයි. ඒ නිසා අරමුණු වලත් පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ අරමුණ නිසා ඇති කරන්නා වූ සමත සමාධිය සහ විදර්ශනා සමාධිය අවුරුත් පිළිගන්න මූලික වෙනස්කම් තියෙනවා රස. වෘත්‍ය වෙනස්. ආනී தত্ত্ব හොඳට තේරුම් අරගත්තට පස්සේ අපි සවිපස්සනා යෝගාවචරය ගත්තොත් අත්දකින්න පුළුවන් ආනාපානේ පූර්ණ අත්දැකීම හෝ පිම්බීම හැකිලිම අත්දැකීම නැත්නම් වම දකුණ වශයෙන් සක්මන් කිරීමේ අත්දැකීම ගත්තාම ඒකටම මේ විතක්ක විචාර සවිතක්කං සවිචාරං විතර්කයේ වශයෙන් ඒ අරමුණ මෙනෙහි කිරීම. විචාරයේ වශයෙන් මෙනෙහි කරන අරමුණ පිළිසිඳ පිළිසිඳ බැඳීම. මෙන්න මේ දෙක කමත විපස්සනා දෙත්තාවරටම දෙකොටසටම ඉතාම වැදගත්. ඒ මොකද මේක තමයි භාවනා ප්‍රවිෂ්ඨය. මේකට උපමාවක් කියනවා නම් අපි ඔය විහාරේ තියෙනවා වගේ ලොකු පිත්තල පහනක් නැත්තම් පිත්තල භාජනයක් අරගෙන ඒකේ කච්චල් බැඳිලා මලකට කතිය පතු වෙලා උපමට්ටම් නැති ගතිය දැක්කොත් අපි ඒක සුද්ධ කරනවා. පින්කමකට බෝධි පූජාවට පිටු වෙච්චා. එතකොට අපිට මේ පිත්තල භාජනය බණින්න ඕනේ නම් ඒක එකාතකින් හොඳට පොළවට හෝ ගෝණියක් කොට දාලා ඊර කරලා අල්ලගන්න. අනික් අතට මදින්න ඕනේ ද්‍රව්‍ය අරගෙන අර හෙල්ලෙන්න දෙන්නේ නැතුව අල්ලාගත්තා වූ පිත්තල භාණ්ඩේ සද්දින් අත යොදලා මදිනකොට මදිනකොට අර කුණු කච්චල් කැපිලා තෙල් කුණු කැපිලා අපිට පිට්ටලේ පිට්ටලේ 아무තු නිලක් ගන්න ගන්න. අරහ පේන මට්ටමට වගේ එන්න පටන් ගන්නවා. ඒ සඳහා තනි යතින් නම් කවදාකවත් වඩ. මොකද තනි යතින් කරන්න ගත්තොත් බාහදෙන්නේ නටන. බාහන්නේ නටන. ඒ නිසා නොසැලෙන්න අල්ලගන්න. නමුත් මේ අල්ලගෙන හිටියත් උදේල හඳනකම් මැද්දේ නැත්තම් ඒක ඔබට. නිසා ඒකාතකින් අල්ලගන්න ඕනේ අනිකනේ මදි. ඒ නිසා එක මිනිහෙකුට වැඩේ කරත. අල්ලගන්න එක නයි මරින්න එක නයි දෙන්නේ කිට හොඳයි. නමුත් ඊට වැඩිය මේ එකාතකින් අල්ලගන්න එකාතකින් මරිනවා. ඒක තමයි විතක්කෙන් තමයි අරමුණ අල්ලලා දෙන්නේ. පිම්බෙන වෙලාවට පිම්බෙනවා කියලා අරමුණට විහිදුවනවා හිත. අල්ලගත්තනේ ඊට පස්සේ ਵਿਚාරයෙන් එක පිළිගඳලා බලනවා. මේ පිම්බෙන වෙලාවේ මට මේක දැනෙන්නේ සැහැල්ලුවක් විදිහටද කම්පනයක් විදිහටද චංචලයක් විදිහටද මොන විදිහටද කියලා ඒ අරමුණ බුද්ධි විදියට රස විදියට අත් දකිනවා ඒ අත්දකින්න බැරි නම් අත්දකන දේ රස කරන්නේ නැත්නම් කියන්න බැරි නම් කොච්චර කල් භාවනා කරත් දෙදවස්ක වෙලා කන්න වාගේ කිසිම රසයක් නැහැ. උන ලෙඩු කඳ බොන්නා වාගේ කිසිම රසයක් නැහැ. නිසා යෝගාවචර තේරුම් ගන්න ඕනේ විපස්සනා ධ්‍යාන සඳහා කටයුතු කරනකොට මේ විතක්කේ යොදන අරමුණ රස බලන්නේ නැතුව අතහැරියානම් එනං ඉතී යෝගාවචරයට ගා කල්යනා භාවනාවේ හරයක් පද්ධතියකට යනවා. නිසා යම් අරමුණකට විතක්කේ ගියාන ਵਿචාරයෙන් විමසුන් නුවණින් ඒ අරමුණ ඉස්සල්ලා දැක්කට වැඩිය මේ අවස්ථාවේ මොකද්ද වෙනස් කරන්නේ? පිම්බීමට සාපේක්ෂව හැකිලිමේ මොකද්ද වෙනස් කරන්නේ? ආස්වාදයට සාපේක්ෂව ප්‍රස්වාදය ඇති වෙනස් කරනවා. ඉස්සල්ලා ආස්වාදයට සාපේක්ෂව දෙවෙනි ආස්වාදය වෙනස් කරනවා. තුන්වෙනි ආස්වාදය වෙනස්කම ආදී වශයෙන් මේ සෑම අරමුණු විහිදුවන විහිදුවන වාරයක් පාසා නැත්නම් විකක්කේ පවත්තන පවත්තන වාරයක් පාසා මෙනෙහි කිරීම පවත්තන පවත්තන වාරයක් පාසා මේ ਵਿਚාරයේ මෙහිවන් නැත්නම් ඉතින් ඒ යෝගාවචර මේ විතක්ක ਵਿਚාර දෙකෙන් සංප්‍රයුක්ත වෙච්ච පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ කියන මට්ටමට ය아가න්න බැරි වෙනවා. භාවනා රසයක් ඕජාවක් කවදාකවත් විඳින්න හම් වෙන්නේ. ඒ සවිතක ਵਿਚාර දෙකේ මේ ප්‍රායෝගික ආගේ තේරුම් ගන්න. ඊටක්කේ තදින් අල්ල ගන්න. ਵਿਚාරය පිළිබඳ. අර ඒකට තව කට්ටක මැද කට්ට හරියට හෙල්ලෙන්නේ නැතුව එක තැනක තිබ්බාම අනික් කට්ටෙන් පුළුවන් රවුම ගන්න. වැඳගත්ත දැඩි කරලා අල්ලගත්තොත් තවම වැඳ ගන්න බැරි වෙන විදිහටවත්. එතකොට තව කට්ටේ තව වැඳ ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් වැඳගත්ත නිතරම හෙල්ලෙනවා නැත්නම් තැන් වලට ඒත් කවදාක රහුව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊය වෙන්නේ නැහැ. ඒ නිසා අරමුණට නැවත නැවත හිත මෙහෙවන්න ඕනේ. මෙහෙවන මෙහෙවන හැම වෙලාවකම හැම විචාරකයක් පාසාන විචාර රසය, විචාර බුද්ධිය මෙහෙවන්න. මම දැන් අරමුණ දැක්ක මට පින්බෙන හැකින්න පේනවා කිව්වට ඒක මොනම දෙයක් අත් හොඳයි. නමුත් ඒක ඉදිරියට යන්නම් ඉස්සලා පින්බෙල වැඩි පස්සේ පින්දීම වෙනසයි. පින්බෙල වැඩි හැකීම වෙනස. විනාඩි 5කට පස්සේ පින්දීම වෙනස. 10කට පස්සේ වෙනස වශයෙන් දිග්ගතෝම රස බලන්න ඕන. ආන විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාත්මක වෙනවන සවිතක්කං සවිචාරං පීති සුඛං. එතකොට ඔන්න තේරෙන පටන් අර ගන්නවා ධර්මෝජා වෙන්න පටන් අර ගන්නකොට Tamanට දැන් නීවරණ ධර්ම දුර වෙලා ඒ කියන්නේ හිතවිලි, වේදනා, සාද්ද පැත්තකට ගිහිල්ලා අර මොනම මූලට මොන දාලා අර මොනේම හිත බඳින තත්ත්වයට යනකොට ඔන්න ඒ යෝගාවචරයට මේ විපස්සනා ප්‍රයත්නය නිසා විපස්සනා කටයුත්තෙන් උපදිනා වූ මේ සමාධිය විපස්සනා සමාධිය එන්න පටන් ගන්නවා. ඒක අතර සමාධියක එක තැනක ඉඳන් බුද්ධි ඉඳන වෙලාවක් නෙමෙයි අරමුණ වඩ වඩා රස බලන වෙලාවක්. ක්‍රියාකාරී වැඩ පිළිවෙලක්. ඒ නිසා අරමුණ ළමියේ සමීප වෙන්න ආසේ වැටෙනවා. අරමුණ සජීවී වෙන්න ආසේ වැටෙනවා. හිත ක්‍රියා භාවනා කරන හිතත් පුහු වෙන්න ආවේ ඉදිරි ඉදිරියට පැන පැන යන ආසේ වැටෙනවා නම් මේ යෝගාවචක තියෙනවා දැන් හරියට අර්පණ සමාධියක වගේ අරමුණ හිතයි එකට එක දාලා හිටිනවා. මෙන්න මේ தත්ත්වයට ආවට පස්සේ කියන්නේ මේ හිතේ වේදනා හිතවිලි සාද්ද වලින් බාධාක්තරව අරමුණේම රස බලමින් රස බලමින් ඇතුළට බහින වේලාව තිඳා බහින වේලාව එනවනේ ඒ වෙලාවේදී යෝගාවචරයාගේ අරමුණේම එකම අරමුණේ දිගට පවත් ගන්න පුළුවන් කාලය වැඩි වෙනවා දෙදෙනා අතර ඇඳුරුම්කම වැඩි වෙනවා. දන්නා තේරුම්කම වැඩි වෙනවා. ආන්නේ වැඩි වෙනාට නිවන දුර වෙනවා. මේ ධානාංග මතු වෙනවා. එතකොට මේ යෝගාවචර මෙන්න භාවනා කරන හිත මෙන්න අරමුණ කියලා වෙනදා නොදැක්ක තාලෙට. හරියට අලුවට බහලා දෙනු ගිනි මේ ලිපකට හුලම් පාරක් පින්බාව. අර ඔක්කොම අලු ගිහිල්ලා අර ගිනි පොකුර නැවතත් දිදුලලා මතුවෙන්න වගේ මේ දෙකේම ලොකු සජීවීකමක් ඇති වෙනවා. එතකොට යෝගාවචරය මෙන්න ආරමුණ මෙන්න හිත කියන එක කොහොම ලස්සන විස්තර කරන්න පටන් ගන්නවා. දන්නා දෙයක් විදිහට කවදාකවත් බලන්න. අලුතෙන් බලන දෙයක් විදිහට තමයි බලන්නේ. හිත අලුත් කරමින් අලුත් කරමින් බලනවා. මේ බලනකොට මේ පින්බීම කියලා කියන්නේ රූප ධර්ම කොටසක්. ඒක බලන හිත කියලා කියන්නේ නාම ධර්ම. හැකිලීම කියලා කියන්නේ රූප ධර්ම කොටසක්. මේක බලන හිත නාම ධර්ම. පෙනී කිරීම කියන්නේ නාම ධර්මයක්. ආන විදිහට මේ දෙක වෙන් කර කර දැක ගන්න කවදාකවත් අරමුණ හිතයි දෙක එකට ගමන් නොකර බෑ එකට ගමන් කිරීම සමතය වෙලා බෑ නැත්තම් සමාපත්තියක් වෙලා බෑ සමාධියම විය යුතුයි මේ සමාධිය විපස්සනා විය යුතුයි ආනේ විපස්සනා සමාධිය දිගට වැඩෙනවනේ ඒ යෝගාවචර අනුනත් එක ආදකම යාලුකම දැන ඇඳුම්කම අලගිය මුලගිය බලන ගතිය ව්‍යංජන අනුව්‍යංජන බලන ගතිය අංග ප්‍රත්‍යංග බලන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ යෝගාවචරයට දේන පටන් අර ගන්නවා මේ අරමුණ සජීවීදයක් සක්‍රීය දෙයක්. මේක ක්‍රියා කරන මොකද්ද නාඩගම් තාලයක් තියෙනවා. මේක මේ තාලෙටයි වැඩේ යන්නේ. ඒ නිසා ටික වේලාවක් අරමුණේ අරමුණ වගලග අරමුණ දැඩිව අර පිටතල පහන අල්ලගත්ත ගේ දැඩිව අල්ලගෙන බලාන හිටියොත් මේ අරමුණ වල ඒකාකාර වැඩපිළිවෙලක් තියෙනවා. ආන්නේ වැඩපිළිවෙලේ හරියට පහනක් පත්තු කරලා තියෙනකොට පහන තියෙන්නේ හරියට හේවණල්ලක් උඩ වාගේ දකින්නවා වාගේ අපිට තේරෙන්න පටන් ගන්නවා හැම අරමුණක්ම යම් කිසි හේතු ධර්ම පද්ධතියක් මත ඉඳගෙන තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒක මට වෙනස් කරන්න බෑ නමුත් දැක ගන්න පුළුවන්. ආන්නේ විදිහට ධම්මච්චිති ඥානය කියලා දෙවෙනි ඥානයේ දෙති යනවා හැම හිතක්ම හැම රූප අරමුණක්ම ඇති වෙන්නේ ඒකට අදාළ හේතු සබ්දයයි තමයි. එතකොට ඒක ඉස්සලා දැක්කේ අරමුණ ඇති වුණාට පස්සේ දැන් ඇතිවීමත් එක්කම බලනවා. මෙන්න මේක නිසා මේක ඇති ඊගාට ඒක නිසා මේක ඇති වෙන්නේ කියලා අර නාම රූප වශයෙන් කඩාගත්ත දෙක නාම නිසාමත් නාම ඇති වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපිට එපා වෙනවා. එපා වීම නිසා එන්නේ බලන අරමුණත් එපා වෙනවා, පරියන්කයත් එපා වෙනවා, ඔක්කොම එපා වෙන්න පටන් අර ගන්නවා. එපා වීමේ නාම ධර්ම නිසා දිගින් දිගටම එපා වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑකම ආවුනන්දු ඇති වෙනවනේ ඒක නිසා අරමුණත් රසවත් වෙලා ඉදිරියට යන තවත් නාම ධර්ම පද්ධතියක් ඇති වෙන බව හොඳ පැත්ත. ඒ නිසා නාම නිසා රූපත් මත වෙන්නේ. අපි දක්වන කරනකොට උසවන්ට හොඳයි. උසවන්ට ලැබේවා. උසවන්ට ඔතෝමි කියලා හිතනකොට ඕනේ සවීම හිතේ. අතක් ඔසවනකොට අපය හරවනකොට සෑම වෙලාවම නාම ධර්මයක් ඉතර වෙනවා. ඉතර වෙන රූප ධර්ම. ඊගාවට රූප ධර්ම නිසාමත් රූප ධර්ම ආවේ. පරිසරේ වාකුණුසු ඔන්න ඇතුලේ කයක් කුණුසුන් වෙලා ඉන්න ඉතිත් බැරි. පරිසරයේ සිසිල් වෙනකොට ඕන කය සීතල වෙලා දලනන් වෙලා අපහසුකම් ඇති වෙනවා. ඒ වගේම රූප ධර්ම නිසා රූප ධර්ම ඇති වෙනවා. හුස්ම ගැනීම කියන වැඩේ නිසා පපුවේ පිම්බීම ඇති වෙනවා. පපුවේ පිම්බීම නිසා උදරේ පිම්බීම ඇති වෙනවා. මේන්න මේ විදිහට රූප නිසා රූප, නාම නිසා රූප, නාම නිසා නාම, නාම නිසා රූප, රූප නිසා නාම. ආදි වශයෙන් මේ සම්බන්ධතාව වැටහෙනකොට අර ප්‍රථම ධානයේ යෝගාචරය සෑහෙන දුරට ශක්තිමත් වෙලා තියෙනවා. මේ ධානය අපි කියන්නේ විපස්සනා සමාධිය. එතකොට තමයි කණික ඒකාග්‍රතාවදී කණමත්ත පිටිකෝ සමාධි කියලා අටුවා විතර කරන මේ ක්ෂණික වශයෙන්. ඒ ඒ මතුවෙන මතුවෙන එක මත මේ පවතින සමාධිය කණමත්ත පිටිකෝ සමාධි. ඒ චිත්තක්ෂණය විතරයි සාතිකේ. ඊගා චිත්තක්ෂණය දිවටෙන්ද පුළුවන්, පවතින්න පුළුවන් දිනුනක්. කිසියම් වගකීමක් නැහැ. රක්ෂණයක් නැහැ. ආන්නේ වගේ සමාධියක් විතර පවතින ආරම්මණේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ වේ චිත්තං නිච්චලන්ත පේතිය. ඒකාකාරං ඒකාකාරයට මේ අරමුණටම නැවත නැවත මෙහෙයවමි. ඒකාකාරං චිත්තං ඒකාකාරයෙන් පවත්තමාන එක දිගට පවත්තන කල්හි පටිපක්ඛේන අනබිබූතෝ කම්මැලිකම නිතිමතකම වික්ෂිප්ත භාවය තීන මිද්ද කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් නැතුව ප්‍රතිපක්ෂ ධර්ම වලින් තොරව ආරමුණට ආරමුණ මූණ දාගෙන ඉන්න වෙලාවෙදී නම් හිත හරියට කාන්දරට ආවුනා වගේ. සමථ සමාධියකට බැසගත් ආසේ මේ මේ විදිහට මූල කර්මස්ථානේ පේනවා. එතකොට මූල කර්මස්ථාන විතරක් නෙවෙයි එයා නටවන නූල් පද්ධතියක් පේනවා. රූකඩේ විතරක් නෙවෙයි දැන් පේන්නේ. කරුවල පරිසර චිත්‍රයකට වේදිකාවට පසුබිම් වුණාට උඩ ඉඳලා මිනිහා කතා කරන්නේ නූල නටවන්න උඩ ඉඳලායි කියලා ඒ රූපකට නැටිල්ලට ගිලිලා ඇබ්බැහි වෙලා නෙවෙයි රූපකට දැකීම පිළිබඳව ඒක බුද්ධියෙන් පායන ආන්නේ මට්ටම් දෙක යනකොට ඔන්න ප්‍රථම ධානය කියලා කියනවා විපස්සනාවේ මෙන්න මේකේ වඩින අවස්ථා දෙක තුනක් එකක් තමයි මෙන්න මේ මට්ටමෙන් යනකොට අරමුණේ හිත හිතෙනවා හොඳට අරමුණේ ඇතුළත පේනවා මේ වෙලාවේදී සමහර ඇත්තෝ මේක පහත් මාර්ගය කියලා හිතනවා. ඒ තරමටම අරමුණ හිතයි බැඳලා. ඒක නමුත් බොරුවටමත් නෙවෙයි මේ ඇත්තෝ මේ මේ වචනේ කියාගන්නේ මොකද අටුවාවපාව පිළිගන්නවා මේ වෙලාවෙනකොට හිත චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙනවා. පුංචි සෝතාපන්නෙක් බවට පත් වෙලා හිතතියි. ඇත්තට මේකට අවශ්‍ය තත්ත්ව තියෙනවා. හැබැයි එක චිත්තක්ෂණයකයි පවතින. ඊගා චිත්තක්ෂණය වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මේ නිසා සමහරු ඒ වෙනකොට පේන ධර්මතා ප්‍රමාණය මත හිත අල්ලා තියෙන ප්‍රමාණය මත Tamanට ඉබේම වැඩේ කර දෙන ගැතිය මත ප්‍රථම ධානයේට සමත ප්‍රථම ධානයටපත් වෙන්න ආදී විපස්සනාපත් වෙනකොට හුඟවනේ රහත් තුනයි කියලා හිතා ගන්න. ඒ තරම්ම ලකුණු පහල කරනවා. ඒ නිසා විපස්සනාවේදී මෙතනදි පැහැදිලි වෙනසක් වෙන බව ඉතුළු සෝතාපන්න තත්ත්වයට මේ தත්ත්වය අතුවා පිළිගැනීමේ දක්ෂින දක්ෂින අරමුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යාන්තම දිස්සිස්සල්ලාම දකින්න. ඒ දකින්න නිසා තමයි මේ යෝගාවචරය දැන් මම එක්කෝ ධානයක් මේ මාර්ගඵලයක් ලැබුවා නැත්නම් රහත් වුණා කියලා හිතන්නේ අහේතුකෝ නෙවෙයි. සහේතුකෝ. නමුත් ඒක අදිමානය. තාම නෑ. දැන් ලකුණු පෙන්නවා විතරයි. ඒකට වැඩි වුණා කියලා හිතන්න නරකයි. ආනේ මට්ටමේදී හිත ප්‍රථම ධානයේම තවදුරටත් ඉදිරියට යමින් තමයි මේ සම්මතන ඥානෙ පහළ වෙන්නේ සම්මතන ඥානෙ බොහෝමත්ම විශාල ඥානයක්. ඒ වුණත් අපේ තේරවාදයේ පිළිගන්නවා තාම හිත විපස්සනාට වැටිලවත් නැහැ. මේ ගොඩනැගිල්ල හදන්න මේ පටන් ගන්න හදන්නේ තාම මේ ෆවුන්ඩේෂන් එක හදලා. ඒක හොඳට ලෙවල් කරගන්න පොළොව ලෙවල් කරලා වලවල් කපලා නූල් ගහලා දැන් මේ බවුන්ඩේෂන් දානවා. ඒකට විපස්සනා ඥාන කියන්නේත් නැහැ. නමුත් එතෙන්ට එන්න උනත් සමත ධ්‍යාන මට්ටමින් බලනකොට ප්‍රථම ධ්‍යාන පණුව. අනිත්‍ය දුක්ඛ අනාත්ම සාමාන්‍ය වැටහීමකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ යෝගාචර සද්ධාධික කෙනෙක් නම් දැනුම කියන එක හරියට හසුර ගන්න දරි කෙනෙක් නම් අර විදිහට රහත් වුණා කියලා උනත් හිතාගන්න ඉඩ තියෙනවා. මෙන්න මේ මට්ටම ඉක්මවලා ගියාට පස්සේ තමයි හිත විපස්සනාට වැටෙන්නේ අරමුණයි හිතයි අතර වෙනසක් නැති වෙන මට්ටමට වගේ යනවා ඉතින්. එතකොට ඇත්තට වැටෙනවා තමයි. කලන්තේ හැදිලා වැටෙනවා වාගේ. හෙලකින් පල්ලට අදුනා වැටෙනවා වාගේ. අරමුණේ අර කලින් දැකපු සතහන් ආකාර පළවෙනි පිම්බීමෙන් දෙවෙනි පිම්බීම වෙන්නේ නැහැටි, පිම්බීමේ හැකිලි වෙන්නේ නැහැටි කියන දේ තේරම කමකය. කොටින්ම කියනවනම් ඊට පස්සේ මෙනෙහි කරාන්ට අරමුණ නොපේන තරමට යනකොට තමයි අවිතක්කං අවිචාරං. විතක්ක ਵਿਚාර පවත්වා ගන්න බැරි මට්ටමට යනවා. එතකොට තමයි හිතේ විපස්සනා දෙවෙනි ධානයට වැටෙන්නේ. එතකොට ඉතින් විතක්ක ਵਿਚාරණ රූප තමයි. විතක්ක ਵਿਚාර දෙක සංසිඳනවා. සංසිඳෙන්නේ මොකද? පිම්බීම හැකිලිම දෙක අතර වෙනස නැති වෙයි. පිම්බීම හැකිලිම දෙක සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා කියලා හිතනවා. නිසා මෙනෙහි කරගන්න බැරුව යන. ආනේ මට්ටමට ගියාට පස්සේ අධ්‍යාත්ම සම්පසාදන. නමුත් තමයි තේරෙන සති සමාධි කැඩිලා නැහැ. නමුත් ඒක නිකන් අර පොළට ඇරියා වාගේ එලකින් පළට ඇදලා වාගේ මොකද්දෝ වෙනසක් ඇති කරන සමාධිය. ආන්නේ විදිහට අධ්‍යාත්ම සම්පදාන චේතසෝ ඒකෝදි භාව. තාම දන්නව භාවනා කරලා නැහැ කියලා නමුත් අභාග්‍යයකට වගේ අරමුණ නැතුව යනවා. අන්න මේක එහා පැත්තට පන්න ගන්න පුළුවන් ශක්තියක් යෝගාවතර තියෙනවනේ. එවත හැමදාම මේ தත්තෙට පන්න ගන්න පුළුවන් නම් පරියන්ක සාර්ථකයි. ආන්නේ වෙලාවට මේ විතක්ක ਵਿਚාර දෙකේ තිබුණ හොඳ නරක ගති දෙකම සහිත බව නිසා සමහරලාට මෙතෙක් කල් තිබුණ විතක්කේ හොඳ පැත්තවත් ගෙනියනවා අරමුණටමත් නංගනවා සමහරලාට නන්නත්තර වෙන ගතියක් තියෙනවා විතක්ක ਵਿਚාර දෙකේ මේ තියෙන හොඳ නරක දෙකෙන්ම යුක්ත ගතිය දුරු කරගන්න ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පමණක් ඉතුරු වුණා වූ දෙවෙනි ධ්‍යානෙට එනකොට අපි කියනවා විපස්සනා ධ්‍යාන විපස්සනා ඥාන වල බලනකොට උද්‍යප්පේ ඥානෙට පැමිණෙනවා මේ පැමිණීම නිසා දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. අර මොනේම හිත හිටිනවා. මෙනෙහි කරනවා නම් ඒ වෙලාවේ පවතිනා වූ ඥානෙ විතරයි මෙනෙහි කරන්නේ. දැනීම විතරයි මෙනෙහි කරන්නේ. අර මොන මෙනෙහි වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය වෙලාවට ඕම මාරු කරන්න පරිසම් වෙන්න ඕනේ. ඒ ගත්තේ ආනාපාන ආනාපානෙ පිට නොයන්ද හිත පවත් ගන්න. උදරේ නම් උදරයේම හිත පවත් ගන්න. මොකද පවත්තාගෙන යාමට අවශ්‍ය ලකුණු දුරු වෙනවා. දුර්වල යන්නාසේ වැටෙන. නමුත් මේ වැටෙන නිසා ලාභයක් තියෙනවා. දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. විතක්ක විකාර අවශ්‍ය නැහැ. ආන එතන ගියාට තමයි මේ පීති සුඛ ඒකාග්‍රතාදී ලකුණු පහල කරන්නේ. ඒ ලකුණු පහල වීම අර මම දැන් ඉස්සලම අපි කිව්වොත් අර අච්චි පරිද්දා ඥාන මට්ටමනේකොට චූලසෝතාපන්න වෙනකොටම රහත් වුණා කියලා හිතාගෙන ඉන්න වගේ කට්ටියට මේ විදිහට ප්‍රීති පහල වෙච්චාම එතනත් තමයි වැටෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරන මේ ධර්ම ගමන යනකොට අමාරුකම් දෙකක් තියෙනවා. එකක් තමයි බාහිරේ නිමක්න වෙන එක බාහිරයට වැටලා බාහිරේ ගිලී ගන්න. දෙක තමයි ඇතුළට වැටලා ඇතුළේ ගිලී ගන්න. බාහිරේ ගිලී ගන්න එක තමයි බාහිර කාමනාසාවන් නිසා, ද්වේෂ නිසා, නින්ද නිසා, උද්දච්ච කුක්කුච්ච නිසා භාවනාවටවත් යා ගන්න බැරි තරම් බාහිරේ කටුවත්තක් වෙද්දූලි පාරකට අදගෙන යන වගේ සෑම දෙයකම ඇවිලීගෙන පැටලීගෙන වාද කරගෙන රණ්ඩු කරගෙන යන ජීවිතයකට භාවනාවක් නැහැ. දෙක තමයි යාන්ත සමාධියක් කරනකොට යාන්තම් ප්‍රීතියක් කරනකොට මම රහත් වුණා මම සෝවන් වුණා ආදි වතේ ඒක අල්ල බදාගත්තොත් ඒ මනුස්සයාට ගමනකුත් නැහැ. ඒක නිසා මේ සාමාන්‍ය අනිකුත් ආගම් එක බලනකොට බුද්ධ ආගමේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අර හොඳයි අත්ති කිලමතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එකක් එහෙම නෙවෙයි. නිසා අත්තිනමතාන යෝගයට ආමසුකල්ලි කාණ දැනගත්තට මධ්‍ය ප්‍රතිපදාව ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙල්ලා උත්සාහ ගන්න බෑ. මේක වෙනම එකක්. ඒ දෙවීම සඳහා අනිවාර්යයෙන්ම පටන් ගන්නකොට නීවරණගේ පහර දීම යෝගාවචරය දැක ගන්න ඕන දැන ගන්න ඕන අබ්බත්. ඊගාවට මේ ප්‍රීතිය ආදී විපස්සනා නැත්නම් සම්ම ධ්‍යාන අංග පහලෙකට එහි ගිලී ගන්න පවතින තියෙන අනතුරුකම දැක ගන්න ඕන දැන ගන්න ඕන මේ දෙකම හැමදම මතු වුණාම හැමදාම මේෙන් වෙන්වීමේ ශක්තිය කරගන්න. මේකට බුදුහාමුදුරේ එන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පාර පෙන්න පැත්තකට බලන්නේ. කවුද? බාහිරේ පැටලෙන්නේ කවුද? අභ්‍යන්තරේ පැටලෙන්නේ. මේ මට්ටමේදී දෙකේම තාම පැටලෙන්නේ ඉඳී. ඒක කාටවත් මේ පැටලීම කියන්නේ නරකක් හෝ හොඳක් නෙවෙයි අනිවාර්ය තත්ත්වයක්. මේ කියන්නේ තාම නෑ යෝගාචර පාර තෝරගන්න. එක්කෝ නීවරණ ධර්ම වල පැටලෙන එහෙම නැත්නම් මේ ප්‍රීති ආදී දේවල් වල පැටලෙනවා. මේ වෙලාවේදී යෝගාවචරය ඇවිල්ලා කියන කතාවල් වලට කර්මස්ථානවලදී බොහෝම ඉවසීමෙන් අහුම්කම් දෙනවා. අහුම්කම් දීලා කියන්න ඕනේ විය තරම් පුම්බන් නියොත් ආය බැල්ම පුපුරලා නැහින. උත්තර පුම්බන් දෙයක් නෑ. ඔක යථාර්ථයක් ඔකේ තියෙනවා. නමුත් ඒක ඕනගේ පුම්බන්න එපා. ඒ නිසා කර්මා කළ මේ ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරන්න මේක නාම ධර්මයක්. එච්චර වෙනස. මුදේ කලපි වැඩ කරන්නේ රූප ධර්මවල. දැන් නාම ධර්ම. නමුත් ඒක එච්චරම ලොකු දෙයක් නෙවෙයි. ඒකත් අවශ්‍යිත හිතින් ඉඳී තියෙනවා. ඒ නිසා මෙනෙහි කරන්න. ඊගාට ප්‍රීති, ආලෝක, ඕවාස, උපක්ලේශ, නීවරණය, උපා උපේක්ඛා, නිකාන්ති, පස්සද්නේ උප ဋ ාණ කියන සතිය වීරිය ඔක්කොම නැගලා ඇත්තටම තමයි මේ ජීවිතය අත්දකමු නැති ලොකු දෙයකටපත් වෙනවා. නමුත් සෑම දෙයක්ම තාම එන්නේ නාම ධර්ම වශයෙන් මෙනෙහි කරගන්න බැරි නොත් එතන ඇතුළත ගිලී ගන්න ප්‍රශ්නේ හිතෙනවා. මේ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේ ප්‍රීතියාගේ තියෙන මේ ගිල ගන්න, වැස ගන්න, නිමග්න වෙලා අපි වටන්න පුළුවන් ගතිය අඩුපාඩු දැකලා ප්‍රීතිය අයින් කරනවා. මෙනෙහි කරලා දුරු කරලා තිබ්බා. ඒක හරියට හොඳ උපමාවක් වෙනවා පොත්පත් වල අපි හරක් ඇති කරනවා නම් දෙනක් වදපුවාට පස්සේ ඒ දෙනගේ ස්වභාවය තමයි ඒ කණේ බුරුල්ලේ තියෙන කිරි ටික පැටවලද. නමුත් ඔක්කොම ටික පැටි අරගෙනොත් පැටි අපිලා හැදෙන බව හැබෑව. නමුත් අපිට කිරි බොන්න හම්බ වෙනවා. ඒ නිසා පැටි අයින් කරනවා. එන්න අපි ගෙවල් වල කරකොට කරන්නේ කණබුඩු හතරෙන් තුනක වීදි සම්පූර්ණයෙන්ම ගන්න. හතරවෙනි එකේ භාගයක් ගන්න පැටි. පටන් ගන්නකොට පැටිය දාලා තමයි කීටි ටික එරවගන්නේ. ඊට පස්සේ අන්තිමටම තනගුරු තුනමාර කීටි අරගෙන ඒක ටික පැටිය අරගෙන. ඒකම පැටියට අපි කන්න දෙන්න. එතකොට අපිට අර උණු උණු කීටි ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ප්‍රීතියම රස විඳගෙන හිටියොත් පැටිය කීබිවවා. අපිට කීඩි නෑ. අපිට පස්කෝරද නෑ. ආනි කුමාරෙන් ගන්න තේරුම් ගන්න ඕනේ මේ දෙවෙනි ධ්‍යානයට ගියාට පස්සේ බොහොම ලොකු ඉලක්කම් වෙනවා ප්‍රීතියක් පහළ වෙනවා අනිකුත් උපක්ලේශ පහනවා මෙවුවා මෙනෙහි කිරීමක් නම් අර පළවෙනියෙන් පළවෙනියෙන් පහළ වෙනකොටම ඒ පිළිබඳව මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන්න ඕනේ බැරිනම් අඩු ගන්න. Tamange ඇති தත්ති ගුරුවරයාට කියන විස්තර කිරීමේ කැමැත්තත් පිළිසිදු විස්තර කිරීමේ ශක්තියක් තියෙනවා. ඒකට ගුරුවරයාට තේරුම් ගන්න පුළුවන්. ගුරුවරයා කියනවා මේ தත්තෙන් තව ගුරුවරයාපත් වෙලා නැහැ. ඒක නිසා ගුරුවරයාට කිව්වට තේරෙන්නේ නැහැ. ඒ අත්ත භාවනා කරන්නේ නැත්නම් මම විතරයි කරන්නේ මට තමයි තේරෙන්නේ. ඒ නිසා ඌවා කිව්වට වැඩක් නැහැ. දන්න කෙනෙකුට පහයි කියන්නේ කියලා මේ ඔළුවට ගන්න. ගත්තොත් වෙන්නේ අර දෙවෙනි ධ්‍යානෙ මේක යගන්න බැරි. මෙන්න මේක දන්න නිසා දෝ එහෙම නැත්නම් මේ දෙවෙනි ධ්‍යානයේ පවතිනා වූ මේ වටිනාකම දන්න නිසා දෝ අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා තිබුණා අපි සමතයෙන් ගිහිල්ලා විපස්සනාවට හරවනවන දෙවෙනි ධ්‍යාන මට්ටමට සමතයෙන් ගිහිල්ලා විපස්සනාවට හරවනවා. මොකද මේක බොහෝම සක්‍රීය මට්ටමක්. නිකාන්ති වශයෙන් මේ පක්ෂේ වශයෙන් පහළ වෙන මේ ඕභාසය, ප්‍රීතිය, එතනින් ගියාම සතිය, උපේක්ෂාව, වීරිය මේ වගේ දේවල් යෝගාවචර කන්දක් උනත් අරගෙන යන්න හිතන වෙලාව. ආන්නේ වෙලාවට යනකම් කමතේ දිගේ ගිහිල්ලා මෙහාට දැම්මොත් ලේසි. නමුත් යෝගාචර තාම ඉන්නේ ඇතුළත නතර වීම කියන භයානක தත්ත්වේ මගහැරලා නැහැ. ඒ නැත්නම් අරක් බලන්න හොඳට දැනගත්තද කිරි ටික පැටිය බොන වෙලාව. ඒ නිසා මේ පැටිය අයින් කරන්න. වෙලාවට අයින් හැබැයි පවුෙන්දත් වැඩ ගන්න පැටිය ළඟ තියාගන්න. ආනේ විදිහට වැඩ කෙරුවොත් පමණක් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා විපස්සනා ත්‍ෘතිය අධ්‍යයනට යන්න මේකට කියනවා බලව උද්‍යප්පේ ඥානය. බල උද්‍යප්පේ ඥානට යනකොට අර ප්‍රීතිය ආදී ඕබාධ නැතුව ඒ තියෙන හිත අලුත් කරන ගතිය සම්පූර්ණයෙන් ඇතුව භාවනා ඉබේම වගේ සිදුවෙන්න පටන් ගන්න බැහැ. ඒකදී ඇතිවීම නැතිවීම දිගේ වේගය කොච්චරද කියලා කියනවනම් යෝගාවචරයට යෝගාවචරෙත් පේන්නේ අරමුණක් පේන්නේත් නැහැ. කොහේ ඉන්නවද මොනවා වෙනවද පැය කීයක් හිටියද කියලා තේරෙන්නේ නැහැ. ඒ තරම්ම පුදුමාකාර සුඛයක් ඇති වෙනවා. ඒ නිසා ශුන්‍යාගාරම් පවිත්තත් සංකචිත්තත් බික්කුණෝ මේ ශුන්‍යාගාරයේ පිවිසනා වූ සාන්තිත්‍යක් ඇති භික්ෂුවට මේ ද්‍රව්‍යයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට අමානුෂික ගතිය හොති කියලා කියනවා. මනුස්ස විකකට හිතා ගන්න බැති පුදුමාකාර රතියක් එන්න පටන් ගන්නවා. අර ප්‍රීතිය ආදී ලාමක තත්ත්ව නෙවෙයි. ගොක්ම ගැඹුරු සුඛයක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට ගුරුවරු මතක් කරනවා දැන් ටිකක් වැඩිපුර භාවනා කරන්න පටන් ගන්නද සක්මනේ හිතේ නැටත් දැන් භාවනා කරදෑ. පැය දෙක තුන අල්ලන්න. ඒ මොකද අර මූලික වශයෙන් නිවන ධර්ම නිසා හෝ ප්‍රීති නිසා පහළ වෙලා ප්‍රීතිය පහළ වෙන නිසා ඇති වෙන්න පුළුවන් ඒ අනුසුරුදායක තත්ත්ව නැහැ. ඒ ප්‍රීතිය ඉක්මවලා සුඛය තමයි පවතින්නේ. එතකොට ප්‍රීති ආද විරාගා උපක්ක කෝත විහෙර උපක්ක කෝත විහෙරති. සතෝ සම්පජානෝ සුඛංච කායේන වේදේති. සුඛංච කායම් පටිවේදේති. එතකොට අර ප්‍රීතියුත්යි. ප්‍රීතිය කියන්නේ බොහොම ලාමක ධර්මයක්. ඒ ප්‍රීතිය තියෙන තාකල් සුඛේ රසයක් එන්නේ නැහැ. ඒ නිසා ප්‍රීතිය දුරු කරලා සුඛයටපත් වෙනවා. එතකොට සති උපේක්ඛා කියන දෙක බොහෝමත්ම ඉස්තිර සාර්ථකත්වයකට පත් වෙනවා. එතකොට කයෙන් මේ මේ වේදනාවක් සුඛ වේදනාවක් දිගට විඳ ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවට එනකොට නම් ඔන්න පැහැදිලිවම කියන්න පුළුවන් හිත විපස්සනාට වැඩලා ඉදිරියට යනවා. මේ වෙලාවට යනකොට පැහැදිලි ලක්ෂණ වර්ගයක් තියෙනවා. තමන්ගේ කයේ සටහන පේන්නේ. හරියංගෙට ගිය ගමන් පේනවා. මෙතෙන් එනකම් පේනවා. මෙතෙන් ආවට පස්සේ කොහේ ඉන්නවද කොච්චරලා හිටියද අරමුණ මොකද්ද කියලා සමහරලාට දැක ගන්න බලා ගන්න බැරි තත්ත්වයට වගේ සීක්‍රේ. බම්බර චක්‍රයක් කරගෙන වාගේ එහෙම නැත්නම් හුදුවට දැල් වෙන වැල්ඩින් ලාම්පුවක් වාගේ පුදුමාකාර වේගෙන් හිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ පවා යෝගාවචරයාගේ හිත මේ වේග වැඩි කම නිසා නන්නත්තර නොවීම පිණිස උදරය කියන ඡායාවයි. ඊට පැවැත්වීම අරසකාර. තාම නෑ පිම්බීම හැකිලිම ලකුණු පෙන්නන්නේ. ආස්වාද කරපු පාස්වාද කරපු කරගෙන කෙනෙක් නම් නාසිකාග්‍රේ හිත පැවැත්වීම ආරක්ෂාකාරයි. නමුත් තාම ඇතුළේ පිළිම වාර පේන්නේ නෑ. උගා වෙලාට මේ தত্ত্বය යෝගාවචරයට අත්දකින්න හැම වෙලේ පරිවර්තන. සක්මණේදි නැතුව නෙවෙයි. හරියටම මේ தত্ত্বය ගියාම ඒ යෝගාවචරයට බොහෝ වේලකට කරන්න පුළුවන් ශක්තියක් ආවා. හැබැයි ඊට ඉස්සෙල්ල මතක තියාගන්න ඕනේ නීවර ධර්මයන් ධානාංග මාර්ගෙන් ප්‍රතිපක්ෂ කරලා අයින් කරගන්න. ප්‍රීති ආදී දේවල් එනකොට නාම ධර්ම වශයෙන් මෙනෙහි කරලා ඒ යෝගාවචරය ඒ වගේ තියෙන උපක්‍රේෂ ස්වරූපේ දැනගෙන තේරුම් ගන්න. මේ දෙක නම් බරපතල කඩින් දෙක. ඕනම කෙනෙක් මේ දෙක පහු කරලා තිබුණත් පහු වෙන මේ දෙක පහු කරනකොට ආයෙ ඔතෙන්දී තප්පර වෙන්න පුළුවන්, පමා වෙන්න පුළුවන්, ටැග් ගහන්න පුළුවන්, එකතන කරකවෙන්න පුළුවන්. මේක යම් දවසක හොඳට පුරුදු වුණ කරගත්තා නම් පැහැදිලිව කියන්න පුළුවන් මේ යෝගාවචරයට එච්චර අමාරු වෙන්නේ නැටි සංයුතනකට වෙලා භාවනා කරන්න ශක්තිය තියෙනවා. හැබැයි එකක් තියෙනවා එතන ගිය කෙනා බොහෝමත්ම කලාතුරකින් තමයි ගුරුවරයා කරන්නේ. උඩ තේරෙනවා මට පුළුවන් කොච්චර වටිනවද මේ වගේ කඩින් දෙකක් පැනගන්න උදව් කරන්න මට ඉස්සරහට ළඟ ඉන්නේ කොහොඳයි කියලා ඇත්තටම ගුරුවරයා කරේ ලොකු ගෞරවය සාදරකමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ගියත් කමක් නැහැ. ඒ නතර යෝගාවතරපත් කරනවා. ආන්නේ විදිහට උද්‍යප්පේ ඥානේ බලව අවස්ථාව අපි දකින්නවා සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ සමත ධ්‍යාන වල බලනකොට ත්‍ෘතිය ධ්‍යාන පිටියෝ. අමානුෂික රතියක් වේ. කොහෙන් එනවද දන්නේ? ඒ එන ආස්වාදයේ නැත්නම් ඒ සුඛය ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනසින් නෙවෙයි. රූපෙන් ශබ්දෙන් ගන්ධෙන් රසයෙන් ස්පර්ශයෙන් නෙවෙයි. අනිවාර්යයෙන්ම නිර්ආමිෂයි. ඒ වගේම තමයි හරියට කෙලින්ම උල්පතට කඩ දීලා වතුර බොනවා. අනේකම කිරි බී කඩ දීලා කිරි උරනවා වගේ ආයේ ගෙනල්ලා පිටි කරලා දිය කරලා සීනි දාලා බොනවා වගේම නෙවෙයි. එතන උණු කරලා හදලා බොනවා වගේම නෙවෙයි. කෙලින්ම මූල ආශ්‍රයයටම හිත තියලා රසයේ උරා බොන අවස්ථාවකටපත් වෙනවා. ඒකයි මෙතන තියෙන සුඛය ඒකයි manussත්වයේ ඉක්මවන්නේ මෙන්න මේක දන්නවනම් මම හිතන්නේ මිනිස්සු මෙච්චර මේ ඉදන් අඩු කියයි කියලා එහෙම නැත්නම් මේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නයි, තමන්ගේ දේවල් කඩා වඩා ගන්නකොට ඊර්ෂ්‍යා කිරීමයි කරයි කියලා පැහැදිලිව තේනවා ඒ වගේ ඒ රණ්ඩුව තියෙන තා කවදාකවත් මේ නිරාංශයන් තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඉල්ලන දේ දීලා දාන එක තමයි ලේසිම දේ. මේන්න මේ විදිහට මේ ත්‍ෘතිය ධාන මට්ටමේ යෝගාවචරය ගත කරනකොට ඊගාවට දැන් අපි කලින් දැක්ක අරමුණ නාම රූප අවස්ථාවේදී දකින්නේ අරමුණ මතුවෙලා මම දහත්ති විතරයි. පස්සේ පරිග්‍රහ ඥාණයට යනකොට ඕන්න අරමුණේ මුලයි මැදයි දෙකම පේනවා. සම්මත ඥාණයට යනකොට මුල මැදක තුනම පේනවා. එතකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලාවට යාන්තමට වැටෙන්නේ. ඒක තමයි කියන්නේ දැන් මේ පුද්ගලයා සුලසෝතාපන්නයි. නමුත් මේක ඔක්කොම ගියේ ඇඳපු ඉරවායි. වැල්ලේ ඇඳපු රූපයක් වාගේ. වැලිය වලින් හදපු මාලිගාවක්. අපි තේරම කැඩී යන සුළුයි. නමුත් එක වාසනාවක් තියෙනවා මේ මිනිහට මේ පුද්ගලයාට මේ ජීවිතයේ නිවන් දකින්න පුළුවන් බවට ලකුණු තියෙනවා. අඩු ගානේ මේ සංකාර උපේක්ඛා ඥාන දක්වා යන්න පුළුවන් පින කියන බව තේරෙනවා. නමුත් ඒක පිළියම් කරගෙන යන්න ඕනේ. උපහ ප්‍රවේශම් වෙලා යන්න ඕනේ. ගියාට පස්සේ ඕනේ උද්‍යප්පේ ඥාන මට්ටමේදී නැවතත් අර මුලමදාක කියන තුනම සීඝ වීම කොච්චර වෙනවද කියනවනම් බලන කෙනක් නැති වෙන තැනට යනවා. කොහේ ඉන්නවද, කයක් තියනවද, කොච්චර වෙලා භාවනා කරාද කියන ඒ මූලික ලක්ෂණ පවා නැතිව තැන්න ගියාට පස්සේ මේ කියන උපරිම සුඛය මුත්‍ති විඳලා පස්සේ ඒ යෝගාවචරයාගේ ඉදිරියට යෑම සිදු වෙනවා නම් නැවතත් හැරයක් ඒ පුද්ගලයාට අර නාම රූප රවර්ගයේ පච්චේ පරිග්ගාය කියන දෙකේදී දක්වපු දේවල් නොපෙනී කොටිම කියන අරමුණක මතුවීම සහ පැවැත්ම නොපෙනී යනවා බිඳීම පමණක් වේද පටන් ගන්නවා. මේ බොහෝම ජයද භාවනා යන වෙලාවෙ මේක දීද වෙන්නේ. අරුණේ දෙහිද තියෙන්නේ නැද්දද කියන හිත තරමට යනකම් ඕන්න ආයෙ කරකොල අතහැරියා වගේ දැන් බලන බලන එක බිඳෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට සක්මන්ට ගියත් වැටේනවා. එදිනදා වැඩ කරන කොටත් වැටේනවා. එතකොට යෝගාචරණ තියෙන සුඛේ වෙනුවට බුදුමාකාර මේ පෝරකේ ඉඳගෙන ඉන්න වෙලාවේදී යට කවුදෝ ලෑල්ල අත් කරන්න හදනවා වගේ පේනවා. එහෙම නැත්නම් Taman ඉන්නේ බිම්බෝම්බයක් උඩ කියලා පණිවිඩේ හම්බුණා වගේ. දැන් තා මොහොතකින් පුපුරන. ඊට පස්සේ ආයේ ආයේ නඩු නැහැ. ආනේ මට්ටමට උත්සන්න වෙන්න පටන් ගන්නවා. ආනේ උත්සන්න වෙන වෙලාවේදී යෝගාවචරය අර කලින් පිළි දෙකක් පැනනනේ. එකක් තමයි මම රහත් වුණා කියලා හිතාගෙන එකතරේක අමාරු වෙනවා. තව සැරේක මේ එන ප්‍රීති ප්‍රසාද ඕව ආතාදී දේවල් අල්ලාගෙන බදාගෙන එතන අමාරු වෙනවා. ආනේ දෙකම බේරුම් කරගත්ත යෝගාවචරයට මෙතනදී සිද්ධ වෙනවා. මෙන්න මේ උත්සන්නාසන්නතාවයට පත්වෙච්ච මේ හිතේ මේ වෙලාවේ බේන ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම නෙවෙයි නාම ධර්මමයි මේ බය ගති, සංකා ගති, නිදිමත ගති, කම්මැලි ගති, පරාජිත ගති, ඒකාකාරී ගති, වක්කාර ගති දිගින් දිගට මෙන්න පටන් අරගන්නකොට නොක්කකිල මෙනෙහි කරන්න තියෙනවා. මෙනෙහි කරුවේ නැත්නම් මේ ධර්ම දිගේ වැටෙලා යෝගාවචරයෙන් හින්දට වැටෙනවා, අතහැරලා යනවා, කර්මස්ථානතර වෙලා අතහැරලා යනවා, ඉස්ථාන ඇතැල්ලා යනවා භාවනා කරන යථාන නානා ප්‍රදේව කරන්න ඉතිතියි. හැබැයි ඒක බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන් මේ වීදුරක බැඳිච්ච දැල්ල වගේ දෙයක්. නමුත් ඒක කියන්නේ නැතුව කරන්න නැතුව හිටියොත් ඒකාන්ත අමාරුවකට වැදෙන්න ඉඩ තියෙනවා. පසුබාහන ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී යෝගාවචරය හරි උපක්‍රමයක් අවශ්‍ය වෙනවා. කොච්චර උපක්‍රමයක් ඕනද කියනවනම් උපේක්ෂාව හැර වෙන මොනවාක් අපිට ඒක නිසා අර සුඛයත් අතහැරලා අවසානයේ මේ භංග ඥාන, භය ඥාන, මුංජිතු කම්මිතා ඥාන වගේ දේවල් වල හරියට නැවතරලා ගන්න නැතුව යහපතට ය아가න්න ඒ යෝගාවචරය හොඳ ආවත්, නරක ආවත්, රූප ආවත්, නාම ආවත්, හේතු ආවත්, ඵලය ආවත් සියලු සංස්කාරයන් විදිහේ උතුමාකාර උපේක්ෂාවක් ඇති කරගන්න කිව්වේ. මේක විපස්සනා උපක්ලේශය. උපක්ලේ මේ විපස්සනා උපේක්ෂාවක්. උපේක්ෂා යති රාශියක් අපේ සාසනය සඳහන් වෙනවා. මේ විපස්සනා උපේක්ෂාව ගත කෙනා පමණයි ලෝකයේ මේ අෂ්ටලෝක ධර්මයන් විසෙහි කම්පා නොවීම පිළිබඳව මේ මූලික පාඩම ලබන්නේ. එතකොට ඔය ඒ පුද්ගලයා මෙතෙක් වෙනකන් යම් කිසි දේවල්, අගේවත් දේවල්, ආඩම්බර දේවල්, වටිනා දේවල් වගේ හිතාන හිටියන යම් කිසි දේවල් නොදකින්න පතන්න දුමකින් කියලා හිතාන හිටියන් ඔය තේරෙම නැතුව යනවා. නැතුව යන්න වෙනවා. ඒව නැත්තම් උපේක්ෂාට එන්න බෑ. ඒ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී පරියංකේදී මේ ලැබෙන පාඩම එදිනදා වැඩ වලට යොදා ගන්න බැරි නේ. එදිනදා වැඩ වලදී තාමත් අර පරණ ඔලොමොත ලකම් කරනවා. පරියංකේ හැමදාම හොදව තමයි දාන වගේ එකක් වෙනවා. ඒ නිසා යෝගාවචරයට දැන් මෙතෙක් වෙලා අපි කියවන සමතනුගහිතය දක්වයි කියලා මෙතනින් යාට විපස්සනා අනුගහිතය දක්වන්න වෙනවා. තමන්ම ආසා කෙරුවත් භාවනාවට නොගැලපෙනවා නම් අතහරින්න. තමන්ම ආසා කළත් තමන්ම ආසා නොකළත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ භාවනා විදිහට යන නම් මේ ආසාවල් අනාසාවල් අතහැරලා උපේක්ෂාව සති සම්පජාඤ්ඤය මිශ්‍ර කරගෙන ඉදිරියට යනකොට සංස්කාරයන් විදෙහි යත්තා වූ උපේක්ෂාව කොච්චර ගැඹුරට යනවද කියනවනම් අරමුණ මෙනෙහි කරන හිත ඊගාව හිතෙන් අල්ලන ඉඹීම මෙනෙහි කරනවා වෙන්න පුළුවන් දැන් මේ හිත විගුණ මෙනෙහි කරමින් බව ඊගාවිතෙන් මෙනෙහි කරන හිත අල්ලන. එතකොට දේන පිළිඹින් පිළිබඳ මනාපමනාපකම් තිබුණා ඊගාවිත තිබුණා ඊගාවිතට පේනවා ඉස්සලා හිතේ බලන හිතේ අඩුපාඩු ගන්න තිබුණා. මේ ආදි වශයෙන් බලන බලන හිත ඊගාවිතෙන් ඊගාවිතෙන් බලනකොට එnde එnde එnde එnde අපි මෙතෙක් කල සංසාරේ ගෙනාගෙන ආපු අල්ල බදාගත්ත බැමි කොකු දිගහැරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කටයුත්ත නිසින්ින්ද හිත වෙන්න නම් උපේක්ෂාව කියන පෝෂණය ඇර මොන්නම තාලින්වත් භාවනා හසුරවන්න යන්න නරකයි. කරන්න දෙයක් නැහැ වෙලා. වෙන දේ දිහා ඉතාමත් උපේක්ෂකව බලන්න. ඒකට තමයි අර කඩිනි මේ කඩපිමි මේ මේ කඩුළු එහෙම නැත්නම් කඩිනි පන්න පන්න පන්න පන්න මෙතන ගෙනායි පනින පනින කඩිනමක් පාස යෝගාවචරය අර කතා කරගන්න බැරි කෙනෙක් වගේ. රූප පේන්නේ නැති කෙනෙක් වගේ. කොන්දේ උසලා නැගිට ගන්න බැරි කෙනෙක් වාගේ. මල මිනිහක් තේ. මේ ඉන තේරම තියා බොහෝ වෙලා බලන් උත්සාහ කරන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ චතුර්ථ ධානයේ කියන උපේක්ෂාව පිළිබඳව නැත්නම් විදර්ශනා උපේක්ෂාව පිළිබඳව යෝගාවචරයට පුහුණුව ලැබෙන්නේ. ඒක නිසා සුඛ සුච පහන දුක්ඛ සුච පහන. ඊට කලින් දුන්නාට බලවත් සුඛය පිළිබඳව හේතු කර්ම සහිතව අතහැරලා. දුකත් අතහැරලා. සුඛ දුක දෙකෙන්ම අතහැරලා දාලා පුබ්බේට කලින්ම මේ පුද්ගලයා මේ සෝමනස දෝමනස දෙක අතරලා තිබුණා. හිතේ ඇති වෙනා වූ සෝමනස දෝමනස වකින් නැහැ කියන එක දැනගෙන ඊටම කයෙන් එන සුඛ දුක්ඛ විඳි විඳි. ඒකත් අතාරනවා. කලින්ම හිතේ තිබුණු සෝමනස දෝමනස දෙකක් අතහැරලා ඒ නිසා මේ පුද්ගලයාට අදුක්කම සුඛ සුඛයක් නැති දුකයක් නැති දෙකේම තොර වූ උපේක්ෂා සතිපාරිශුද්ධි. ධාමක පිරිසිදු සති සුපතිසිත සතියකින් යුක්තව පිළි උපේක්ෂාවෙන් පිළිසිත හිතක් ඇති කරගන්න. ආනේ අවස්ථාව සමතේ චතුර්ථ ධ්‍යාන අවස්ථාව කියලා හිතන්න. මේන මෙතන යනකම්ම තාමත් ඇති වෙච්ච සෑම දෙයක්ම මැකෙන. ඒ නිසා මෙන්න මෙවැනි ඒ ගැඹුරු සමාධියක් ගැඹුරු සති උපේක්ෂාවක් ඇති කරගත්තට පස්සේ ඒ සති උපේක්ෂාව අගේ ආරම්භ කිරීම ඉස්සරහට යන එකනාගේ ලකුණක් වඩපත් වෙනවා. මේක නිකන් කිසියම් රසයක් නැති පිරිසිදු වතුර ටිකක් වගේ මේකේ හැඩයකොත් නැහැ, මේකේ පාටකොත් නැහැ, මේකේ ගඳකොත් නැහැ, මේකේ රසයකොත් නැහැ ආදි වශයෙන් මේ ලැබෙන උපේක්ෂාව කුංචි කළ සලකන්න පටන් අරගත්තා නම් ඒ බුද්ධලයා යහපැත්තට යන්න හදන කෙනෙක් නෙවෙයි. ඒ බුද්ධලට තේරෙන්න ඕනේ වතුර පිළිසුදු නම් පිළිතුරු නම් හැඩයක් එන්න බෑ. දාන භාජනයේ හැඩයට හිටින්න ඕනේ. රසයක් හිතෙන්න බෑ. ගඳක් හිතෙන්න බෑ. පාටක් හිතෙන්න බෑ. නිසා වතුර පිරිසුදුකම කියලා කියන්නේ ඒව නැතිකමමයි. ඒ නිසා මේ හිතේ සත්‍යයි උපේක්ෂායි පිරිසුදුකම කියලා කියන්නේ ඕනම දෙයකට සුදුසු හිතක්. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා පැකිලීමකින් තොරව බයකින් තොරව සඳහන් කරන මේක රහත් හිතකේ. තාම රහත් වෙලා තියා සෝවාන් වෙලාවක් නැහැ. නමුත් මේ උපේක්ෂා සතිපාරිශුද්ධිය ඇති වුණාට පස්සේ ඒ හිත රහත් හිත නමුත් මේ සාම කාමාවචර ලෝකේ ගත කරන යෝගාවචරය මේක අර කාලකන්‍ය නම් වෙච්ච බ්‍රාහ්මණ කුමාරිකාව වගේ මේ කලකන්න පටන් අරගත්තොත් ඉතින් ඒ ඊගාවට එන තියෙන අනුලෝම ගෝත්‍ර පූජාගේ ඥානවල පළගස්මක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ලැබਿੱච්ච ටෑග්ක් වගේ ටෑග් ලැබ් දුන්නට බාර ගන්න කැමති නැත්නම් දෝෂයක් නැහැ කාලයක් ඉන්න පුළුවන්. මේ පහසුව තියෙනවා හැබැයි භාවනා කරන තාකත් ඒ මොකද මේවා තාමත් తాවකාලික ඥාන. ඒ වෙලාවේදී යෝගාවචරයට වැටහෙනවනම් මෙච්චර මේ කාම ලෝක විෂම ලෝකේ මට සමහිත පවත් ගන්න පුළුවන්. සතිය පවත් ගන්න පුළුවන්, උපේක්ෂාව පවත් ගන්න පුළුවන්. නමුත් මේක අගය කරන මේ වැඩේ ඉවර කරන්න. ඒකට කියනවා පරිපූර්ණ විරිය කියලා වැඩේ ඉවර කරන වීර්යය. මම ඇති කරගන්න ඕනේ කියලා ඒකට සාතර වුණොත් මේ උපේක්ෂාව තුළ මේ සතිපාරිශුද්ධිය තුල යෝගාචරගේ හිත උතුමාකාර විදිහට Java කැවිලා කුළු ගැන්නිලා උසි ගැන්නිලා ඉදී එන්න පටන් ගන්නවා. වරින් වර වරින් වර එන්න පටන් අර ගන්නවා. නිකන් කපුරු පිටිච්චනවා. එනසන් වීතර ටිකක් පැට්‍රෝල් ටිකක් දාලා තිබ්බාම පිරිසුත් ඇටියක උලන් ගහලා ඒක මැකිලා යනවා වගේ. ඔක්කොම ගෙවිලා යන්න පටන් ගන්නවා. ඉතින් කාම ආසාවල් එනතම මේ ලෝකේ අරක ලබා ගන්න ඕනේ මේක ලබා ගන්න ඕනේ කියන ඕලාරික ආශාව සහිත කෙනාට පේන්නේ නිකන් නිකම්ම නිකන් දියාර වෙලා ගියා. නමුත් මේ බණ අහලා බණ සාකච්ඡා කරලා නිවන පිළිබඳව නීවරණ මේ නිසම ධර්ම පිළිබඳව හොඳ හැඟීමක් ඇති කෙනාට තේරෙනවා මේක ලේසි දෙයක් නෙවෙයි. මේක මේ විසම ලෝකේ සමහිත ප්‍රවතිලා කියන ඒ කුළු ගැන්නේ හිත ඒක ඉදින්ද වැඩවලක් තියෙනවා, සක්මනේ තියෙනවනේ, භාවනාවෙත් තියෙනවනේ, කල්යාණ මිත්‍ර ඇසු කරලා තියෙන සාර ධර්ම අහලා තියෙනවනේ. ආන්න එතකොට ඉදිරිපයින් ගන්නක් ඇති වෙනවා. අන්න ඒකට නම් කියගේ මේ මේ කියනද ඉදං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිත ඉදං උච්චති අයං උච්චති භික්කවේ සම්මා සමාධි. මෙන්න මේක නම් සම්මා සමාධිය. එහෙම නැතුව සාමාන්‍ය බුද්ධ ඥාන වාදයේ පහළ වෙන්න කලින් පහලේ ඇති වුණා වූ චතුත්ථ ධානයේදී මේව ඕනතර නොවෙන් දිර තියනවා නොවෙන විතරක් නෙමෙයි මේවට යෑම භයානක කරගෙන තියෙනවා. ඒගොල්ලෝ යන්නේ කාට රූප ලෝකෙට. චතුත්ථ ධානය නිවනට නෙමෙයි. අන්න එවැනි චතුත් අධ්‍යාන මේ සමත චතුත් අධ්‍යානෙ වගේම විදර්ශනා චතුත් අධ්‍යානයක් මතු කරලා එහිදී විපස්සනා යෝගාවචරය කටයුතු කළ ආයුතු ආකාරය චිත්ත වීර්ය වැඩ කරනකොට ඒකට පෝෂණය අනුග්‍රහ ලබා දිය යුතු ආකාරය දක්වලයි බුදුජාන විශ්වයේ මේ විදිහට යයන් උච්චති බික්කවේ සම්මා සමාධි කියලා මතක් කරේ. ඊට මෙතන මේ සමාපatti සමාධියක් නෙවෙයි සමත සමාධියේ මැත්තේ විපස්සනා සමාධියම දිය යුතුයි. <clears throat> නොවුනොත් ඉතින් විපස්සනාවෙන් තොරව නිවන් දකින්න පුළුවන් කියන වැරදි නිගමනයට එළඹෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕන අපි මෙතන යනකොට පැහැදිලිව විපස්සනාවෙන් තොරව ත්‍රිලක්ෂණයෙන් තොරව නිවන් දැකීමක් නම් කොහොමඩක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි සමතයෙන් තොරව සමාධියෙන් තොරව එහෙම නැත්නම් විශේෂයෙන්ම කියනවා නම් මේ සමත සමාධිය විපස්සනා සමාධියෙන් තොරව විපස්සනාට බැස ගැනීමක් කරන්නත් බෑ. ඒ නිසා අපේ සාසනේ උපකරණ්‍ය, විපංචිකණ්‍ය, නේය පාදපරම කියලා කොටස් හතරකට බෙදෙනවා. දේශනාය සඳහන් කළ තියෙනවා උපසන්නි පුද්ගලයා වහාම මාතුකා කළ පමණි මාතුකා දේශනා කළ පමණි නිවන් දකින්න පුළුවන් පුද්ගලයාට <clears throat> මේ සමත බුද්ධංගම විපස්සනාව හොඳයි කියලා ඒ <clears throat> පුද්ගල පඤ්ඤාති අට කතා. ඊගාට මේ විපංචිතන්‍ය පුද්ගලයාට බණ ටිකක් අහන්න ඕනේ. බණ ටිකක් ඇහුවට මොකද භාවනා කර කර ඉන්න ඕනේ බණ අහනකොටම නිවන් දකින්න. ඒ පුද්ගලයාට මතක් කරලා තියෙනවා යුගනද්ද භාවනාව. නිය පුද්ගලයයි කියලා කියන්නේ බණක් දානවා භාවනාවක් කරනවා. භාවනාවක් කරනවා බණක් දානවා. දිගින් දිගට අවුරුදු 7-8 භාවනා කරලා ගොඩ වෙන එකන කියන නිය පුද්ගලයා ඒ පුද්ගලට සතහන් කරලා තියෙනවා විපස්සනා පුබ්බංගම සම්මති. විපස්සනාවේ වැඩේට බැහැලා විපස්සනාවෙන් හට ගන්නා වූ සමාධියෙන් සමතෙන් තමයි ගොඩ වෙන්න පුළුවන්. ඒ නිසා මේකෙන් අපි මේ පිළිපදිපත් කරපු ක්‍රමයේ අද පුංචි කරගත්තොත් වටිනාකම නොදුන්නොත් අද කාලේ ආයතරයක් නිවන් දකින්න බෑ කියන තැනටයි යන්නේ. යන්න පුළුවන් නම් මතක තියාගන්න ඕනේ ආරම්භ කරන්න වෙන්නම විපස්සනාවෙන්. හැබැයි කවදාකවත් ඒ විපස්සනාව සමතයක් ලබා නොගෙන කවදාකවත් දිගට නෑමක් නෑ ප්‍රගතියක් නෑ. ඒ විදිහට ගිහිල්ලා විපස්සනා මේරීමකින් තොරව ත්‍රිලක්ෂණ අවබෝධයක් නෑ නිවනක් නෑ. ඒ නිසා මේ දෙක අතර තියෙන ප්‍රායෝගික යෙදවුම එකිනෙක වටහා ගන්න තමන් භාවනා කරලා ඒකෙදි මතුවෙන දුෂ්කරතා දැක ගන්න ඕනේ. ඒ දුෂ්කරතා කොයි එකක් භාවනාවේ පෙරවග ලකුණුමයි. එකක්වත් අගඩන්නේ. ඒක ඒ තාලෙට ඒ අගයන් ආඩම්බරයන් වලට සාපේක්ෂව කියා ගන්න දන්නවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා අපි ධර්ම මල්ලක ඉන්නේ. අනේ ඒ තමන්ටම මේ දේ දැක ගැනීමේ ශක්තිය ඥානෙ වැඩි කිරීමට කන්නාඩියක් වශයෙන් තමයි මේ සම්මා සමාධිය කියන එක විපස්සනා ධ්‍යාන පැත්තට දාලා ඉදිරිපත් කරන්න මට හිතුනේ මම හිතනවා මේ කාරණා ටිකක් දැන් භාවනා කරන යන අයට තමන්ගේ ඉන්න පාර තමන් ඉන්න තැන ඒ වගේම පිටකොට ගිහිල්ලා තියෙන මේ බව තේරුම් ගන්නට ආලෝකයක් වෙනවයි කිය. ඒක ඒ වගේම වස් කාලේ ගත කරන අපිට තව ඉදිරියටත් මේකත් මේ හිත අලුත් කරගන්න හේතුවක් වේවා මූල ධර්ම ටැග්ගක් වේවා අත්දැකීමට ලොකු මේ අගය කිරීමක් වේවා වස් කාලය ඇතුළතදීම මේ අයං උච්චති බික්කවේ සම්මා සමාධි කුණේද සම්මා සමාධිය සම්පූර්ණ කරගන්නත් ඉදං උච්චති බික්කවේ නිබ්බාන දුක්ඛ නිරෝධ ආර්ය නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං කියන විදිහට ආර්ය සත්‍ය සම්පූර්ණ කිරීමෙන් සත්‍වාර සත්‍ය සම්පූර්ණ කරලා ඒ වාගේම ධර්මානුපස්සනාව සම්පූර්ණ කරලා සතර සතිපට්ඨාන සම්පූර්ණ කරලා යම් දෙයක් වෙනින් අපි ගෙදර දාලා ආවොත්